Thank you. සාධකාර දිවරෙන් විහාරගෙට හෙල්ල රැබේ සඳ එල්ලි අඳුරම තානද මේ කනිසමෙන් නාඩි ඉරුවට විමගාල බති එල්ලි සමේ කාලගනි වැඳ ගනි වාරු දෙන්න අට වීගේ වන්න මෙ දෙවසර විෂය උතුරු ಭಾರತೀಯ අට්ටි දිබ්බ තනියත විජ රමේ දකුණට සීරියස් නම් ඔබලට සෙල්ලමක් බ මට මේක ගේමක් නසොර හතෙන් හොල්ලා තිබස් නහිර මටන් ගතිය අපි තොපේ ෆෑන්ස්ලා සැකලි පුතු කොනෙන් තියා ගන්න මට බැරි වුණා ඩෝඹ රප දීප මාසේ ගානේ කෝබ්‍රා උඹට අත දුන්න කැරී යාන්තිම උඹ මට හෙන්න සතා වුණා නිදාගෙන හිටිය උඹේ හන්දෝනාව රිලිස තියල්ලුව තනිගේම හේවයොන්න මොන පකුද පුකේ ගහනි ඩෙෆිනිෂන් සන්ඩරට කින් වියස් නැතුව සීක් වෙදි ඩීස් දෙන්න තොපි දේවන්න ශ්‍රී ගොන හේඩස් මේ වස්කාර ඩිස්කාර හෙල්ල වෙන්න සියසුන විරස උනත් මුසිල පින් රැප්කි නෙද කී තෙද ගෙව්ව විපරීත මට වැඳ උනුත් අද රුපු වෙලා ඔට්ටුනට ගානක් නැගිනි කාලා රැප මං උපදාලා රත්තරන්ගේ පද පෙලි ඔට්ටුනු මං පොලේ ගාලා මෙන්න මුන් ඩිස්කාලා පුකේ මට හිනා ගියා කහින්න පහුත්තෝ මගේ ක්‍රවුඩ් එක වැඩි වෙලා එදා ඉඳන් කොන්ද කෙලින් ඉන්ඩිපෙන්ඩන්ට් කෝබ්‍ර උඹට කටමන්න මාස ගන්න කෝමතුම්බෝ පහු කරා කුණු කානුවේ සතා උඹ යට පන්තිය රැපා මම ලයිස්ටුවේ උඩින් ඇති වන්නේ තනියට සාදුකාර රස හැබැයි අස්සගිරි වස්සයි මත්තවාදීනේ හැබැයි මගේ පාද වැන්දේ උඹයි මත්ත දාරි කටි වාග්දා ග්‍රියල් ඉන්නේ සතා හුත්තු සතා වෙන්න හදන්න එපා කෝප්‍ර කොමත් විස්සාගිරි වටුන්නට අඩි තියලා හුත්තු උඹලා හති යන්ත්‍ර බැඳගෙන කරහෙන යතවාදි කතාවදි පෙරලන්න රැප මේකේ කැරි උන්නන් ඉදිරියේ ඉඳි සංකර නැති හෙල්ල රැපේ අක්ෂරපති මම වෙතියා අනිවරෙන් විහාරගෙට හෙල්ල රැපේ සඳ එලි අඳුරෙ මතානද මේ කනිසමෙන් නාඩි ඉරුවට විමගාල බති එලි සමෙ කාලගනි වැඳ ගනි වාරු දෙන්න අට වියේ සාදුකාර දිවරෙන් විහාරගෙට හෙල්ල රැපේ සඳ එලි අඳුරෙ මතානද මේ කනිසමෙන් නාඩි ඉරුවට විමගාල බති එලි සමෙ කාලගනි වැඳ ගනි වාරු දෙන්න අට වියේ at least in the album, make it ready.